තෙරුවන් සරණයි සියලු දෙනාටම බෞද්ධ රූපෝහණිය පොත සම්නිවේදනය කරන උතුම් වූ දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම සදර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට පතාල වරකාපල දංගෝවිට හැලකල අමරාවතිය සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක පුච්චපාද කැලණි අජිත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු හල්මුල්ල වැල්ලම්පිටියේ පදිංචිව සිට පරලෝසපත් ප්‍රියංකර සිල්වා මහතාගේ බිරිඳ සහ පුතුණුවන් විසින් මෙම තුමෝ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පිරිමර දායකත්වයේගෙන කටයුතු කරනවා.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 තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නයටද අප සියලු දෙනාගේම ගෞරවාදර নমස්කාරය වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි අපට බොහෝ සෙයින්ම කුඩා අවදියේ ඉඳලම වියපත් වන කම්ම අහන්නට ලැබෙන්නේ කෙලෙස් සහිත පුද්ගලයන්ගේ කෙලෙස් සහිත ජීවිතවල විස්තර. නමුත් අද මෙම රූපවාහිනී දම් දෙසමින් ඔබට ශ්‍රවණය කරන්නට පින පෑදිලා තිබෙනවා. කුඩා කාලයේම සසුන්ගත වෙලා කුඩා කාලයේදීම ජීවිතාබෝධයට පත් වෙලා තවත් රහතන් වහන්සේලා 500 නමක් ශාසනයට දායාද කිරීමට උන්වහන්සේගේ ඒ අභීත ශ්‍රේෂ්ඨ ජීවිතය පාදක වෙච්ච ඒ විස්තරය මේ දෙසුමේ මූලාශ්‍ර ගැන සඳහන් කරනවා නම් සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ රහතන් වහන්සේලාගේ තොරතුරු අඩංගු තේර ගාථා පාළියේ වීසති නිපාතයේ අදිමුත්ත තෙරුන්ගේ ගාථා තමයි අද මෙම ධර්මානුශාසනාවට පාදක කරගනු ලබන්නේ. ඒක හරි අපූරු කතාවක්. අදට පවා ඉන්දියාව කියලා කියන්නේ ලංකාවට වඩා හැම අතින්ම වෙනස් රටක්, අමුතු රටක්. භාෂා ගොඩාක් තියෙනවා. ආගම් ගොඩාක් තියෙනවා. මතිමතාන්තරත් ගොඩක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව මොකද්ද? බොහෝ ජනගහනයක් ජීවත් වෙනවා. ඉන්දියාව ජනගහණයෙන් දෙවෙනි වෙන්නේ චීනයට විතරයි. ඉන්දියාවේ ජනගහණය කෝටි 120කට වඩා වැඩි. දැන් අපේ නම් 2 කෝටි 20 ලක්ෂයක් 30 ලක්ෂයක් අතර පිරිස නේ ඉන්නේ සංගණනයේදී වාර්තා වුණේ. එතකොට ලංකාවට වඩා 10000 ගුණයකින් ජනගහණය වැඩි. එහෙම ගත්තාම. එතකොට පින්නතුනි, මේ ඉන්දියානු සමාජය කියලා කියන්නේ උපතින්ම නිවන් අවබෝධ කරන්නට පින අරගෙන ආපු මිනිස්සු ඉන්නේ ඉන්දියාවේ තමයි. ඒකට හේතුව තමයි සියලු බෝධිසත්වයන් වහන්සේලා පහළ වෙන්නේ ඉන්දියාව ඇසුරු කරගෙන. අපි දැන් ওই ජාතක විස්තර අහනවනේ. ඒ ගොඩාක් කතා ඉන්දියානු කතා. ඒ කියන්නේ බෝසත්වරු බොහෝසෙයින් උපදින්නේ ඉන්දියාවේ. ජම්බුද්වීපය කියලානේ කියන්නේ. දඹදිව. සියලු බුදුරජාන් වහන්සේලා පහළ වෙන්නේ දඹදිව. ලෝකෙ වෙන කිසිම රටක උතුර දකුණ නැගෙනහිර බටහිර කියලා කතාවක් නැහැ. ද්‍රවාසන්න රටවල් කියලා කතාවක් නැහැ. ලංකාව කියලා කතාවකුත් නැහැ. සියලු බුදවරු පහළ වෙන්නේ ඉන්දියාවේ විතරමයි. ඒක ලෝක ස්වභාවයක්. ඒ වගේම රහතන් වහන්සේලා ලක්ෂ ගණන් පහළ වෙන්නේ ඉන්දියාවේ. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේත් ඉන්දියාවේ. එතකොට ඉන්දියාවේ එකල මෙකල කියලා එහෙම වෙනසක් නැහැ. හැම කාලෙම ඉන්නවා ජීවිතාවබෝධයක් හොයන මිනිස්සු. අපිට එහෙම වරින් වර ඉන්දියානු චාරිකාවලදී සාදුවරු මුණ ගැහිලා තිබෙනවා. ඉතින් ඒ අයට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැහැ. ඒ අයට ඒක තේරුම් කළ දෙන්න අපිට භාෂා ඥානෙත් නැහැ. ඒ අයටත් වෙන භාෂාවක ඥානයක් ඇත්තෙත් නැහැ. නමුත් කුමන හෝ දෘෂ්ටියකට වැදිලා එය යමක් හොයනවා. හැබැයි ධර්මයේ නැහැ. ඊට හාත්පසෙම වෙනස් අපි. අපිට ධර්මයක් තියෙනවා. අපි ඒක අවබෝධ කරගන්නේ. අවබෝධ කරන්න මහන්සි ගන්න අය ඉන්නවා. ධර්මයක් නැහැ. ධර්මයේ ලැබිච්ච අය අවබෝධ කරගන්නේ. ලෞකික සැප සම්පත් සෙවීමේ අරගලයට මැදිහත් වෙලා වයසට ගිහිල්ලා බොහෝ දෙනෙක් අනාථ විදිහට මරණයටපත් වෙනවා. එක්තරා පුංචි දරුවෙක් මහාන වෙන්න ආස කරලා බුද්ධ ශාසනයේ පැවිද්ද පැවිද්ද ලැබුවා. පැවිද්ද ලැබලා දැන් ඉතින් ගැඹුරු වනාන්තරවල පිනෙති මහා සංගරුවන සමීපයෙහි ගුණධර්ම දියුණු කළා. ගුණධර්ම දියුණු කරනකොට ඒ ගුණධර්ම වැඩෙන්නට වයස් සීමාවක් බලපාන්නේ නැහැ. දැන් අපි ගත්තොත් බුද්ධ ශාසනයේ මේ ත්‍රිපිටක දහම පුරාවටම අවුරුදු 7 සිට කියන 7ට අඩුවයි මාර්ගඵල ලබලා නැහැ. අවුරුදු 7 සිට මාර්ගඵල ලබන්න පුළුවන්. දැන් අපේ සමාජගත අවුරුදු 7 8 9 10 කියලා කියන්නේ. අපි කියන්නේ සෙල්ලම් වයස. ඔන්නේ සෙල්ලම් කරපු දෙයින්. ඔන්නේ ටිකක් දඟ කරපු දෙයින්. ඔන්නේ බෝල ගහපු දෙයින්. ඔන්නේ කාටුන් එකක් බලපු දෙයින් කියලා අපි හිතන්නේ. ඇයි අපිත් කෙලෙස් සහිත නිසා දරුවෝ ගැන හිතන්නෙත් අපි කෙලෙස් සහිතවයි. අපිට එහෙමනේ හිතෙන්නේ. අවුරුදු 7 දරුවන්ට පුළුවන් මේක කරන්න. අපිට නිකන් හිතෙන්නේ මේතර මේ පුංචි කාලේ ධර්ම අවබෝධ කරා කියන්නේ කතන්දරයක් හැටියටනේ. ඇයි අපි මෝරපු මිනිස්සු වෙලත් අපිට තාම අවබෝධ වෙලා නැහැ. ඊට ඊට සාපේක්ෂව බලනවා මෝරපු මිනිස්සු වෙලත් අපි අවබෝධ කරපු නැති දේ මේ කිරිසප්පේ කොහේ අවබෝධ කරන්නද? එහෙම හිතනවනේ. නමුත් ඊට වෙනස් චිත්ත දියුණුව කියන එක හරියට මේ විකසිත වෙන්නට තියෙන පියුමක් වගේ. පියුමක් විකසිත වෙන්නේ උදේ කාලේ පෙපෙන පියුමක් නම් සූර්යාලෝකයේ වැටෙනවත් සමගමයි. රාත්‍රී කාලේ පිපෙන පියුමක් නම් ඒ අඳුර සමග එහෙම නැත්නම් චන්ද්‍රාලෝකයේ සමග තමයි පිපුම් විකසිත වෙන්නේ. ජීවිතාබෝධයත් එහෙමයි. බුදු කෙනෙකුගේ ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබුණට පස්සේ පින්වන්ත කෙනා අවුරුදු 7ක කෙනෙක් වුණත් 14ක කෙනෙක් වුණත් 21ක කෙනෙක් වුණත් 28ක කෙනෙක් වුණත් ඊට වඩා වැඩි වයසක කෙනෙක් වුණත් අවබෝධ කරනවා. ඉතින් මේ දරුවා සසුන්ගත වෙලා මහාන වෙලා දැන් සීල සමාධි ප්‍රඥා දියුණු කළා. ඒතර ගැඹුරු සිල්පද රකින්නවා. කොටිම රාත්‍රී ආහාර නැහැ. අපිට නම් හිතන්නේ පොඩි එවුන්ට දුන්නේ මොකවත් කන්න. දවලුත් හරියට බත් ටික කෑවේ නැහැ. උදෙත් අත ගෑවා. මේකවත් හරි කවන්න ඕන කියලා අපි හවසට හරි කවනවනේ. අඩු ගන්න ත්‍රිපෝස ගුලි හරි නේද? ගුලි කළා ගිල්ලනවනේ. මේ ಗುಣපුරණ උදවිය හරි පුදුමයි කියලා කියන්නේ පුංචි කියලා නෑ. निराහාරව ඉන්නවා. බඩගින් ඉන්නවා. විකාල භෝජනෙන් වැළකීලා ඉන්නවා. ඉතින් එහෙම ඉඳලා Brahmachari විඳලා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවන් පූර්ණේ කරලා මේ දරුවා රහත් වුණා. දැන් උනේ එක්තරා කැලෑවක අරණ්‍යක ගැඹුරු අරණ්‍යක වැඩ වාසය කරනවා තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් සමග. එතකොට ඒ කැලෑවල් වල හිටියා නිදන් හොරු හිටියා. ඒ වගේ ගම් පහරන මම් පහරන හොරු හිටියා දරුණු හොරු. කොටිම කෙන මිනිස්සුන් අහු වුණාට පස්සේ මරලා දානවා. ආයි කිසිම සමාවක් නැහැ. දැන් අපි කතෝ චත්තමානවකට උනේ වගේ සිද්ධියක් නේ. මම් පහරන පිරිසක් කියලා චත්තමානකෝ ඝාතනය කළානේ. වස්තුව තියෙන කියලා හිතාගෙන. නමුත් චත්තමානවකලඟ ඇත්තටම වස්තුව තිබෙන්නේ නැහැ. චත්තමානෝක මරණයටපත් වෙලා තුන්රුවන් ගැන ඒ තප්පර ගහන්න පැහැදීම ඇති කරගත්ත නිසා තවතිසාවේ පන්නා. ඉතින් ඒ වගේ මේ හොරු කණ්ඩායම් වශයෙන් එන හොර මුල කියලා තමයි කියන්නේ. ඉතින් හොරමුලක් ඊට එහා කැලෑ වැඩ වාසය කර මේ කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට මේ වනාන්තරේ වැඩ වාසය කරපු මේ ස්වාමින් වහන්සේලා පිළිඳ ඉව වැටුණා. ඒතර මේගොල්ලන්ට ඕන වුණා නිදාණයක් ගන්න බිලි පූජාවක් දෙන්න. මේ කල්පනා කළා කාවද බිල්ලට ගන්නෙ? අතහැරිච්ච කෙනෙක් වෙන්න ඕනේ බිල්ලට. මොකද අම්මා තාත්තා හොය හොය හිටියොත් විරිඳ හැමතිස්සෙම හොය හොය හිටියොත් එහෙම ඥාතින් හොය හොය හිටියොත් ඒ වගේ කෙනෙක්ව බිල්ලට ගන්න එක ලේසි නෑ මොකද අනිත් අය හොයනවා මොකද දන්නේ මහත්තයා තාම වැඩ පුතා තාම ආවේ නෑ දෝණියන්ද තාම ආවේ නෑ අම්මා ආවේ නෑ තාත්තා ආවේ නෑ කියලා නිතරම හොයනවා එහෙනම් මිනිස්සුන්ට අතහැරිච්ච පිරිසක් තමයි පැවිද්දෝ කියලා කියන්නේ ඒක එහෙමද ඒක එහෙම තමයි පැවිද්දෝ අතහැරිච්ච පිරිසක් පැවිද්දෝ කියලා කියන්නේ ත්‍රිරිමාංශයේ තියෙන පිරිසක් නමුත් ඇතැම්ම අය කල්පනා කරන්නේ නැති දෙයක්. ඒ කියන්නේ පොඩි දෙයකටත් ගරහන්නේ, බනින්නේ, නිନ୍ଦා අපහාස කරන්නේ, චෝදනා කරන්නේ නේ? පැවිද්දෝ කියලා කියන්නේ හිතක් පපුවක් තියෙන ලේ ඇට මස් නහර වලින් හැදිච්ච තවත් සත්ව කොට්ටාසයක්. වෙනසකට තියෙන්නේ ගිහි අය ගෙවල් වල ඉන්නවා පැවිද්දෝ අරණ්‍ය සේනාසනවල පන්සල්වල භාවනා මධ්‍යස්ථානවල ඉන්නවා. ඉතින් මේ නිදන් හොරුන්ට ඉව වැටිලා කල්පනා කළා අරණ්‍යෙන් කෙනෙක් අල්ලගත්තොත් බිලි පූජාවට බිලි දෙන්න පුළුවන් කියලා එක හොරෙක් ඇවිල්ලා අනිත් හොරු හැංගිලා ඉද්දී අරන්නේ gediye ගැහුවා. අරන්නේ gediye ගහනවා කියන එක දන්නව නේද? දැන් පන්සලේ නම් ගන්ටාරේ ගහනවා කියලා කියන්නේ. අරන්නේ තියෙන්නේ අර මේ කොටේ කපාපු ඇතුලේ හුඹහ තියෙන නේද? ඒකට තව ලීයකින් තට්ටු කරලා පස්සේ හොඳට දෙදරන්න සද්ද එනවා අරන්නේ කොනටම. ඒකට gediye ගහනවා කියලා කියන්නේ. gediya ගැහුවා ඇවිල්ලා එක හොරේ. ඊට ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම රැස් වුණා වෙන්දට රේ රැස් වෙන උපස්ථාන ශාලාව ළඟට. ඒ කියන්නේ දානෙවල් දනින්න තැනට. ඊට බලනකොට මේ දායකයෙක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. දානයක් බාර ගන්න කෙනෙක් ඇවිල්ලා නෙමෙයි. වෙන විශේෂ කටයුත්තකට කෙනෙක් ඇවිල්ලා නෙමෙයි. පැවිද්දෙක් ඇවිල්ලා නෙමෙයි. හොරු කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා. ඊටසේ මහ හොරා කිව්වා අපි මේ ආවේ බිලි පූජාවකට එක්කෙනෙක් අරගෙන යන්නයි. දැන් මහතෙරුන් වහන්සේලා ඇතුළු අනිත් උන්වහන්සේලා ඔක්කොම හෙල්ලුම් කෑවා. හීන් දාඩිය දාන්න පටන් ගත්තා. ඒතර ඔය අතර හැමතෙම බාල කෙනෙක් හිටියා. ඒ කෙනාගේ නම අදිමුත්ත. උන්වහන්සේ රහතන් වහන්සේ අර පුංචි කාලේ මහාන වෙච්ච කෙනා. වැඩි වයසක් නැහැ. අවුරුදු 7ක් 8ක් වගේ වෙන්නේ. ඒ හුරුතල් වයසනේ නේ. එතකොට බහන්තරුන් වහන්සේලා මේ විදිහට දැන් බයෙන් තැතිගනිද්දී අර පුංචි අදිමුත්ත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා "ඇයි ස්වාමීනි? කක් හරි ගැටලුවක්ද ප්‍රශ්නයක්ද?" "ඔව් පොඩි නම. බිලි පූජාවකට කෙනෙක් අරගෙන යන්න ඇවිල්ලා. පේනවනේ මේගොල්ලෝ හරි දරුණු මිනිස්සු. ඔය අතේ කඩු තියෙනවා, කිනිසි තියෙනවා, දුනුහීතල තියෙනවා, කෙටේරි තියෙනවා. දැන් අපි කාට හරි කෙනෙකුට බිලි වෙන්න වෙනවා." ස්වාමිනී මම ලෑස්ති ඒකට. පොඩි නම ඔබ වහන්සලා කලබල වෙන්න එපා. මම යන්නම් කෝ මේ අයත් එක්ක. ඊට පස්සේ හොරු ටික බඩ අල්ලගෙන මහා වනයේ දෙවනත් වෙන්න හකහක ගාලා hina වුණා. මේ බලාපල්ලගේ පොඩි එකාගේ රඟ කෙලිවෙලා යමු කිව්වා. උඹ ඇත්තරම පොඩි කෝ උඹ ඇත්තරම එනවද කියලා ඇහුවා. ඔව් ඇත්තරම තමයි කිව්වා මේ එන්නේ. ඊට පස්සේ අනිත් අයටත් වඩා කෙලින් ඒ කියන්නේ අනිත් අය පස්සට හිටින්න ස්වාමීන් වහන්සේ ඉස්සරහින් ගියා. දැන් හොරමුලට ඉස්සරහින් යනවා. සාමාන්‍යයෙන් මරන්න ඇදගෙන යන කෙනෙක් පස්සෙන් යන්නේ. ඒතකොට මේ හොරු කණ්ඩායමේ මහා හොරා කියනවා අපි බිලි පූජා තියෙනවා නිදන් ගන්න බලාගෙන. ධනය රැස් කරන්න බලාගෙන. ඒ හේතුවෙන් අපි මිනිස්සුන්ව හරියට මරලා තියෙනවා. අපි මේ මිනිස්සුන්ව යටත් කරගත්තාම මේ මිනිස්සු මල මුත්‍රා පහ වෙනකන් දඟලනවා. මර බයට. ඉතින් මේ මිනිස්සු බයේ වෙවුලන්න පටන් ගන්නවා. නොවඳිනා වැඳුම් දස අතේ වැඳුම් වඳිනවා. දණ්ඩ නමස්කාරයෙන් වඳිනවා. අනේ තමුල්ලා මට මේ අපරාධ කරන්න එපා. මං තමුල්ලාට ජීවිත කාලේම ඕ සේවකයෙක් වෙන්න. ඇයිද මේ මරන්නනේ හදන්නේ? අනේ මේ අපරාධ කරන්න එපා මාව මරණය නිදහස් කරන මට අබේ දාණය දෙන්නයි කියලා මිනිස්සු අඬද්දී ඔබ හරි පුදුමයි ඔබ අපට කලින්ම යනවා අනිත් අපේ පස්සෙන් අපි මරණයට ඇදගෙන යනකොට ඔබ අපටත් පෙරම යනවා ඔබ බය වෙලා හිටි බවක් අපිට පේන්නේ නැහැ හරිම පුදුමයි අනික ඔබේ ශරීරයත් ලස්සනට බබලනවා මේ වගේ භයානක අවස්ථාවකදීත් අපේ ඉදිරියේදී ජීවිතේ ඉල්ලලා වැඳ වැටෙන්නේ නැද්ද? ජීවිතේ නැතිවීම ගැන දුකක් නැද්ද? කොහොමද මේව හිත හදාගෙන ඉන්නේ? මහා හොරා හෙව්වා. අර පුංචි ස්වාමින් වහන්සේගෙන්. එතකොට පුංචි ස්වාමීන් වහන්සේ පවසනවා පින්වත මට කිසිම දෙයක් ගැන අපේක්ෂාවක් නැහැ. මට කාගෙනවත් අපේක්ෂාවක් නැහැ. මට කිසිම මානසික දුකකුත් නැහැ. මං කිසිම දෙයක් ගැන අපේක්ෂාවකුත් නැහැ. ඒ වගේම කිසිම මානසික දුකකුත් නැහැ. මම හැම බන්ධනයක්ම නැති කරලා දාපු කෙනෙක්. බිය උපදින හැමදේම ඉක්මවා යන්න මට පුළුවන් වුණා. බය වෙන්න ඕන දේවල් මම නැති කළා. මොනවට බය වෙන්නද? ඔබලා බය නේද ඉන්නේ? දැන් මාව ඇදගෙන යන මමනේ බය වෙන්න ඕනේ. නමුත් මට බයක් නැහැ. ඉතින් මාව ඇදගෙන යන්නේ ඔබලා බය වෙයි බයේ ඉන්නේ ඇයි? ස්වාමීන් වහන්සේ අහනවා. ඔබලා මාව ඇදගෙන යනකොට මමනේ බය වෙන්න ඕනේ. නමුත් මට අපේක්ෂාවක් නැහැ. මට රැකගන්න දෙයක් නැහැ. රකින්න පිරිසක් නැහැ. මං වෙනුවෙන් ජීවත් වෙන පිරිසක් නැහැ. මම ජීවත් කරවන අය නැහැ. දැන් අපේ ජීවිත ලෝක නේද තියෙන්නේ? නේද? අපේ ජීවිතවල තියෙන්නේ Tamanට Tamanව රැකගන්න ඕනේ. ඒ වගේම Tamanගේ යටතේ ඉන්න අයව රකින්න ඕනේ. මේ හැම දෙයකටම පොදුවේ තනි වචනයක් දෙන්න කෙලෙස් කියලා කියනවා. එහෙනම් එකක් අවබෝධ කරගන්න. කෙලෙස් තියෙනකම් බය තියෙනවා. යම් දවසක කෙලෙස් නැද්ද? එදාට තව එකක් නැති වෙනවා මොකද්ද? බය නැති වෙනවා. අපි පොඩි සද්දයකට ගැස්සෙනවනේ. අපි පුංචි දෙයකට තැති ගන්නවනේ. සමාජයෙන් වහන් වෙලා හැංගිලා ඉන්නවනේ. ඇයි? තමන් කියලා අපිට රකින්න කෙනෙක් ඉන්නවා. දැන් මේ මුනි ජීවිතවල බලන්නකො අරුත. තමන්ය කියලා රකින්න කෙනෙක් නැහැ. රැකෙන්න කෙනෙක් නැහැ. දැන් මේ මරණය හමුවට යන්නේ. දැන් මේ මැරෙන්න යන ගමනක්. එතකොට මේ පුංචි ස්වාමීන් වහන්සේ පවසනවා චතුරාර්ය සත්‍ය ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත් භවයට බැඳලා තියෙන රැහන් ඔක්කොම කැඩිලා යනවා. මේ භවයට අපිව බැඳලා තියෙන ලොකු ලොකු කඹ වලින්, දන්වැල් වලින්. තේනවද? ඒකට කියන භව රැහන් කියලා කියනවා. තේනවද? කියන්නේ කාම බන්ධණයෙන්, දෘෂ්ටි බන්ධණයෙන් අපි බැඳලා තියෙන්නේ මේ භවයට. තණ්හා බන්ධණයෙන්. එතකොට මේ සංසාර දුකින් අත් මිදෙන්නට ඕනේ කියලා කිව්වත් සිතිවිලි පහල කරගෙන හිටියත් සංසාර දුකින් අත් මිදෙන්න ඕනේ කියලා අනිත් ඇත් එක්ක සාකච්ඡා කළත් අර භවේ නම් වූ කඹ වලින් භවේ නම් වූ දන්වැල් වලින් රැහන් වලින් අපි භවයට ගැට ගැහිලා නිසා අපිට ඈතර වෙන්න විදියක් නැහැ. අපි මෙහෙම ගමුකෝ. ඔන්න කෙනෙක් ජීවිතේ නාස්ති වෙලා මුල් කාලේ අපි හිතමුකෝ යා මත් වතුර වලට අරක්කු වලට හුරු වෙනවා. එහෙම නැත්නම් ඔය දුම් වැටි වලට හුරු වෙනවා. කාන්තාවක් නම් චරිතේ කෙලෙසගෙන නොමග යන කෙනෙක් වෙනවා. හරිද? පස්සේ කාලෙක ධර්මයේ මුණ ගැහුණාට පස්සේ ධර්මයට ආසාව ඇති වෙනවා. දැන් ඔන්න බණ අහනවා. පොයට සිල් ගන්න යනවා. මොන හරි භාවනාවක් කරනවා. දැන් ඔන්න ඊට අදාළ තැන් හොයාගෙන යන්න එපේ. ඔන්න ඊට අදාළ තැනක් හොයාගෙන යනවා. අපි හිතමු ගමේ පන්සල. නැත්නම් වෙන යම් විශේෂ ස්ථානයක්. ඉතින් තමන්ගේ ශ්‍රද්ධාව නිසා, ගුණේ නිසා තමන්ගේ මේ ධර්මයට තියෙන උනන්දුව නිසා අනිත් අයට මෙයා ගැන විශ්වාසයක් ඇති වෙනවා. මහා සංඝ රත්නයටත් ඒ ಗುಣ පුරන්න එන අනිත් අයටත්. අපි හිතමු කොහොමද තනතුරු දෙන දවසක්. මොන අපි සභාවක්පත් කරගන්න හදනවා. දායක සභාව කීමකෝ. දැන් මේ පන්සල ඉදිරි කටයුතු අපි හොඳින් කරගෙන යන්න ඕනේ. මේ ධර්ම දේශනා කටයුතු හොඳින් කරගෙන යන්න ඕනේ. මේ ශාසනය අපි දියුණු කරන්න ඕනේ කියලා ඔන්න සභාවක්පත් කරනවා. ඒතර සද්ධාවෙන් යුක්තව බණ අහලා භාවනා කරලා ගුණධර්ම දියුණු කරන කෙනාට ලැබෙන සභාපතිකම ලැබෙනවා. එක්ක උපසභාපති තනතුර, එක්ක ලේකම් තනතුර, එක්ක භාණ්ඩාගාරික තනතුර. අඩුම ගානේ කාරක සභාවක හරි ඒ කියන්නේ සමාජිකත්වයක් ලැබෙනවා. ඇතම් කෙනෙක් අර ಗುಣ පුරාගෙන ආපු ගමනේ තනතුරු ලැබුණට පස්සේ තනතුරු ලැබිච්ච දවසේ ඉඳලා ಗುಣ වැඩින්නේ නැහැ. ඊට පස්සේ ඒක නා මහන්සි කරන තනතුරු ආරක්ෂා කරගන්න. තනතුරු ආරක්ෂා කිරීම පිණිස අර ಗುಣ පුරපු කෙනා කලින් බොරු කිව්වේ නැහැ. ඔන්න බොරු කියන්න පටන් ගන්නවා. කලින් කේලම් කිව්වේ නැහැ. තනතුරු ලබා ගැනීම පිණිසම කේලම් කියනවා. පන්දම් අල්ලනවා කියලානේ කියන්නේ. ඔකට ගමේ ගොඩ එක එක වචන කියනවා. තේනවද? ඉතින් ඒ වගේ එතකොට අර ಗುಣ පුරාගෙන යන්නට අර ජීවිතේ නාස්ති වෙලා නාස්තිලා ධර්මයක් හොයාගෙන ගියේ. ඒ ධර්මයක් හොයාගෙන යන තැන් වලින් තමන් ගැන විශ්වාස කරලා තමන්ට තනතුරක් දුන්නට පස්සේ ඒ තනතුරුම අපායට යන්න හේතුවක් කරගන්නයි නැද්ද? එහෙම පිරිසක් ඉන්නවනේ. දැන් ලංකාවේ මෑත කාලිනු එහෙම සිද්ධියක් වුණා. 90 ගණන් වල. අරණ්‍ය සේනාසනයක එහෙම භාවනා වැඩසටහනක් පවත්වාගෙන ගියා. ඉතින් මේ භාවනා වැඩසටහන පවත්වාගෙන යනකොට තනතුරු කියන ඒවා අනිත්‍යයිනේ හැමදාම ලැබෙන්නේ නැහනේ. ඇතැම් විට අවුරුද්දෙන් අවුරුදු අවුරුදු පහෙන් පහ තනතුරු වෙනස් වෙනවා වෙනස් කරනවා. ඉතින් ඔන්න නැවත වතාවක් දැන් ප්‍රතිසන්දානගත වෙලා ප්‍රතිසංවිධානගත වෙලා තනතුරු මාරු කළා. හැමදාම දැන් මෙයාමයි සභාපති කාලයක් ඉඳලා මෙයාමයි භාණ්ඩාගාරික මෙයාමයි ලේකම් අපි අලුත් පිරිසකට දෙමු. කියලා වෙලා උන තනතුරු මාරු කළා. තනතුරු මාරු කරාට පස්සේ ඒ සභාපති පුටුව වාරගෙන හිටපු කෙනා කිපුණා, ගැටුණා. මම මෙච්චර දරිද්දී ඇද්දි මට දැන් නිකම්ම නිකම් නිකමෙක් වුණානේ. මට මොකවත් තනතුරක් නැද්ද කියලා අර පවත්වාගෙන ආපු වැඩසටහන් වලට මේ කෙනා සම්බන්ධ වුණේ නැහැ. ඊට පස්සේ දැන් ඔන්න මහා වැඩසටහනක් සංවිධානය කළා සෙනඟ 2000ක් විතරින භාවනා වැඩසටහනක්. පොයේ දවසක. අට සිල් ගත්ත දවසක. දැන් ඔන්න මහා ප්‍රසිද්ධ කළ වැඩසටහන සංවිධානය කරලා ඔක්කොම දැනුවත් කරලා බැනර් පෝස්ටරුත් ගහලා මිනිස්සු එන්න ඇරලා ඔන්න දැන් සෙනග ඇවිල්ලා උදේ දැන් භාවනා කරනවා බණ අහනවා දැන් දවල් 12ට කලින් දාන දෙන්න එපා උපාසක පිරිසට පොය ගත දවස් පොය මේ සිල් ගත දවසට ඊට මේ සභාපති පුටුවේ වාඩි වෙච්ච කෙනා ඒ දානේ ගේන ප්‍රධාන අයට කිව්වා අද භාවනා වැඩසටහන නැහැ අද මේක අවලංගුයි ඒක නිසා අද දානේ හදන්න එපා කියලා කලින් දවසේ කිව්වා. ඒතොර දැන් බලාගෙන හිටිය 10යි 10 ආමාරයි 11යි සිල් නැත්තන්ට දානේ නැහැ. දැක්කද? තනතුරු නිසා මිනිස්සු පිරිහෙන හැටි. ඊට පස්සේ නායක ස්වාමීන් වහන්සේ 11ට විතර කතා කළ බැලුව දායකයන්ට. මොකද පරක්කු කියලා. "ඒ ස්වාමීන් වහන්සේ වැඩසටහන නැහැ නේද?" "නෑ නෑ වැඩසටහන තියෙනවා. මේ සෙනඟ භාවනා කරනවා." දැන් මේ බුද්ධ පූජාව තියන්නේ බලන් ඉන්නේ 11 පහ වෙලා. අනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න අපිට පණිවිඩය ලැබුණේ. පෙරසදහන පවත්වන්නේ නැහැ කියලානේ. ඊට පස්සේ නගරයට දුවලා හැම තැනම බත් මුල් හොයාගෙන ඇවිල්ලා එක බත් මුලක් තුන් හතර දෙනෙකුට ගාන බෙදාගෙන අනුභව කරන්න කියලා ඇති යන්තම් ඒ සිල් වැඩසටහන හැන්දෑවෙනකම් පවත්වාගෙන ගියා. දැන් හොයාගෙන ආවේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. හොයාගෙන ආවේ නිවන. හොයාගෙන ආවේ විමුක්තිය. නමුත් දැන් මේ කොහෙද යන්නේ පාරේ? ඒ වගේ පින්නතුනේ පැවිදි අපිට වරදින්නත් පුළුවන්. පාර තේරුම් ගත්තේ නැත්තම් ගිහි ඔබට වරදින්නත් පුළුවන් පාර තේරුම් ගත්තේ නැත්තම්. අපිට මොනවා ලැබුණත් මොනවා නොලැබුණත් කවුරු හිටියත් කවුරු නොහිටියත් එකම එකක් විතරක් අතහැර ගන්න හොඳ නෑ. ඒ තමයි ධර්මය. ධර්මයේ තුල ඉන්නකම් ඒ පැවිදි ජීවිතය ආරක්ෂිතයි. ධර්මයේ තුල ඉන්නකම් ඒ ගිහි ජීවිතෙත් ආරක්ෂිතයි. ධර්මයේ නැති වුණාද පැවිද්දොත් පිරිහිනවා ගිහියොත් පිරිහිනවා. ඇතැම් විට සුගතියට යන්න තියෙන අවස්ථාවත් ආවරණය වෙලා අපායට යන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. කෙලස් කියන්නේ මේ වගේ දෙයක්. ඒක නිසාද මේ වගේ කතාවල් තමයි අපිට මේ සිහිනුවන උපදින්නේ. මේ සඳහන් කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළොත් බව රැහෙන් ඔක්කොම කැඩිලා යනවා. කෙලස් බර පැත්තකින් තිබ්බාම මරණය ඉදිරියේ බය වෙන්න කිසි කාරණයක් නැහැ. උන්වහන්සේ පවසනවා දිගින් දිගටම මෙහෙම. මම මේ උතුම් ජීවිතේ ඊටා හොඳට හසුරවලා තියෙන්නේ. නිවනට යන මඟ සම්පූර්ණ කරලා තියෙන්නේ. මරණය ගැන මට කිසි බයක් නැහැ. මරණය කියලා කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක් වගේ දෙයක්. මේ භවයේ පුරාවට අපි මේ මැරෙන්න ඉන්නේ තාම මේ කොළුඳුලේ නෙමෙයි පළවෙනි අවස්ථාවට නෙමෙයි. දැන් මේ කාලවකවාන තුළ මරණය ගැන හරියට අපිට අහන්න ලැබෙනවනේ. ඒ වගේ මිනිස්සු මැරෙනවනේ. මේක මේ සංසාරේ කුළුඳුලේ වෙන එකක් නෙමෙයි. අපි අනේක වාරයක් සසරේ මෙරි මෙරි ඉපදී ඉපදී මෙරි මෙරි ඉපදී ඉපදී එන පිරිසක්. නමුත් ඒත් අපි මරණයට බයයිනේ. ඇයි බය? ජීවත් වෙන්න තියෙන ආසාව නිසා. පින්නතුනේ ජීවත් වෙන්න ආසාව තිබ්බත් ජීවත් වෙන්න ආසාව නොතිබ්බත් අපිට ඒකාන්තයෙන් ලැබෙන දෙයක් තමයි මොකද්ද? මරණය. අපිට මේ ජීවිත කාලයේදී ජීවත් වෙනකොට විවිධාකාරයේ සහතිකපත් ලැබෙනවනේ. තේරෙනවද? ඒ සහතිකපත් ලබා ගන්න අපි ඉදිරිපත් වෙනවා. වේදිකාවට නගිනවා. ආචාර සමාචාර කළ අනිත් අයටත් අපි ස්තුති කළා තමයි සහතික ලබාගන්නේ. හැබැයි අපිට එකම එක සහතිකයක් ලැබෙනවා. ඒක ලැබෙන අපිට නෙමෙයි. අපේ වාරකාරයන්ට. මොකද ඒ සහතිකේ? මරණ සහතිකේ. තේරෙනවද? මන් අපිට ජීවිත කාලෙම කිසියම් සහතිකයක් නැහැ කියමුකෝ. නමුත් මරණ සහතිකය අපිට ලැබෙනවා. මරණ සහතිකය ලැබෙනකොට ඒක ලැබෙන්නේ මැරෙන කෙනාට නෙමෙයි එහෙනම්. අපේ ඉන්න බාරකාරයන්ට. තේරෙනවද? ඉතින් ඒක නිසා අපි මරණයටපත් වෙනවා කියන එක මේ කුළුඳුලේ අමුතුවෙන් සිද්ධ වෙන මේ අරුම පුදුම දෙයක් නෙමෙයි. ඒක ඒකාන්ත කොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ධර්මතාවයක්. ධර්මතාවයක් කියන්නේ ලෝක ස්වභාවයක්. රහතන් වහන්සේ මෙහෙම පවසනවා. මම මේ උතුම් ජීවිතය ඊට හොඳට හසුරුවා ගත්තා. නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. ආස්වාදයක් නැති මේ භවය නුවණින් දැක්කා. ඒ නිසා මරණය කියලා කියන මට බීපු විසක් වමනේ දානවා වගේ වැඩක් කියනවා. මම බීපු විස වමනේ දැම්මා කියනවා. එහෙනම් මේ කෙලෙස් සහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ වස බීලා ඉන්නෝ වගේ වැඩක්. වස බීපු කෙනා මොකද්ද කරන්නේ? ඒ වස වමනේ කරවනවනේ. එහෙනම් මේ වස කියලා කියන්නේ කෙලෙස් වලටයි. ලෝභය නිසා හටගත්ත කෙලෙස්, ద్వේෂය නිසා හටගත්ත කෙලෙස්, මෝහය නිසා හටගත්ත කෙලෙස්. මේ ඔක්කොම වස වස කියලා කියන්නේ අපි වනසනවා. වස බිව්වට පස්සේ වෙනසෙනවනේ. එහෙනම් ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් අපි වෙනසෙන බව අපි ඉස්ලාම තේරුම් ගන්න ඕනේ. බලන්න යම් දෙයකට අපි ලෝභ සිත් බැඳ ගන්නව නේද? ඒ හේතු කරන් අපිට පුදුමාකාර අකුසල් කන්දරාවක් හට ගන්නවා. ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, මාන්නය, අහංකාරකම, එකට එක කිරීම, ಗುಣ මකුකම. අපි හිතමු අපි බලාපොරොත්තු වෙන දේක් තව කෙනෙකුට ලැබෙන්න යනවා. තමන් ඒක බලාපොරොත්තු වෙන ඉද්දි තමන්ට ඒක ලැබුණේ නැහැ. දැන් අර තමන්ගේ தત્ත්වය තමන්ගේ තනතුරු ලැබෙන්න හදන කෙනාගේ දැන් අපි ಗುಣ කියයිද ಗುಣ වනසයිද බොහෝ විට වෙන්නේ ಗುಣ මකන එක වෙන්නේ නේ දැක්කද ලෝභය නිසා ද්වේෂය නිසා මෝහය නිසා උන්වහන්සේ පවසනවා මෙහෙම සංසාරෙන් එතර වෙච්ච කිසි බැඳීමක් නැති කිසි කෙලෙසයක් නැති මුනිවරයා ජීවත් වෙන්න තිබෙන කාලය අවසන් වුණාම ඒ ගැන හරියට සතුටු වෙනවා හිස ගසාලන දංගෙඩියෙන් නිදහස් වුණ කෙනෙක් වගේ තේනවද? හිස ගසාල කෙනෙක්ව ඔන්න මරණයට කැප කරනවා. දැන් ඔන්න දංගෙඩිය තියලා බෙල්ල කපණ්ඩයි හදන්නේ. රහතන් වහන්සේට සංසාර දුක නිදහස මේ වගේ කියනවා. ඇයි ආයිමත් උපදින්නේ නත්ති දානේ පුනබ්බවෝ. ආයිමත් පුණ්ඩුත්ත පුණ්ඩුප්පත්තියක් ලැබෙන්නේ නැහැ. මේක ධර්මතාවයක්. අරහත්වයට පැමිණි කෙනා මේ ලෝකයේ කිසි දෙයක් ගැන කිසිම අපේක්ෂාවක් ඇති කරගන්නේ නැහැ. අපේක්ෂාවක් නැහැ. ගිනි ගන්න ගෙදරකින් එළියට පැනපු කෙනෙක් වගේ මරණය ඉදිරියේ ශෝක වෙන්න දෙයක් නැහැ. එහෙනම් මරණය කියලා කියන්නේ මේ පිච්චි පිච්චි ඉන්න එකක්. ඇයි ඒ? කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. මොන හේතුවක් නිසා මැරෙයිද දන්නේ නැහැ. නේද? තමන්ට තමන්ගේ ජීවිතය ගැනත් බයයි. තමන් එක ජීවත් වෙලා ඉන්න අනිත් අයගේ ජීවිත ගැනත් බයයි. ඇයි මේ බය? කෙලෙස්. ඒයි කෙලෙස් ප්‍රඥාව නැති නිසා. ඒයි ප්‍රඥාව නැති. චතුරාර්ය සත්‍ය අවබෝධ නැති නිසා. ඒයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුනේ. නිවනට පත්වන්නට පුළුවන්කමක් ලැබිච්ච නැති නිසා. ඒකයි නිවන් දකින්න එකේ වටිනාකම. භවයේ පුරාවට මේ වසංගත රෝගවල ඒ වගේම රියා අනතුරු වල සතුරුන්ගේ පහර කෑම් නිසා යුද කල කෝලාහල නිසා වෙනියම් ස්වභාවික විපත් නිසා අපි මැරිලා ඇති ලක්ෂ කෝටි වාරයක් මේ ජීවිතය තවත් එක්තරා අවස්ථාවක් විතරයි මේ එක්තරා අවස්ථාවක් විතරයි මේක අපිට මේ ජීවිතයේ ලැබිච්ච මේ අවස්ථාවත් අපි මේ ජීවත් කරවන්නටම අරගලයකට මැදිහත් වෙලා ලෝභ දේශ මොහ පොදි බැඳගෙන නම් මෙලවින් සමුගන්නේ අපි මේ ජීවිතේ නාස්ති කරගත්ත වෙනවා මේ ජීවිතේ නාස්ති වුණා වෙන්නේ නැහැ. යම් පමණකින් හරි අපිට ධර්මාබෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් ලැබුණොත්. එහෙනම් අපේ ලෞකික ඉලක්ක වගේම ලෝකෝත්තර ඉලක්කයකුත් තියෙන්න ඕනේ. දරුවන් උනත් හුරු කරන්න ඕනේ එහෙමයි. දරුවන්ව හුරු කරවන්නට ඕනේ වෙළඳාමට, ගොවිතැනට, රැකී ආරක්ෂාවලට වගේම මනුස්සකම් වලට, ගුණයහපත්කම් වලට දරුවන්ව හුරු කරවන්නට ඕනේ. මොකද ඒ ගුණයහපත්කම් තියෙන දරුව විතරයි සත්පුරුෂ දරුවන් බවට පත් වෙන්නේ ජීවිතාබෝධය කරා යන්නට පුළුවන් වෙන්නේ ගුණවත් අයට විතරයි. ගුණේ නැති අයට ජීවිතාබෝධය කරා යනවා කියන එක දුෂ්කර දෙයක්. ධර්මයේ මුණ නොගැසුනොත්. ඉතින් ඒක නිසා මෙහි සඳහන් කරනවා මෙහෙම. මම කිසිම දෙයක් ගැන කිසි අපේක්ෂාවක් නැතුව ජීවත් වෙන කෙනෙක්. හේතුඵල දහමින් සකස් වූ හැම දෙයක්ම අනිත්‍යයි. හේතුඵල ධමයෙන් සකස් වූ දෙයක් යම් තැනක තියෙනවා නම් භවයක් යම් තැනක තියෙනවා නම් හැම තැනම තියෙන්නේ ආත්ම රහිත දෙයක් අනාත්මයක්මයි. මහා ඉසිවර බුදුරජාණන් වහන්සේ තමයි මේ ධම වදාලේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඒ විදිහටම අවබෝධ කරගත්තොත් එයා කිසි භවයක එල්ලෙන්නේ නැහැ. ඔහුට භවයේ පෙනෙන්නේ ගින්දර පාට රත් වෙලා ගිය යකඩ ගුලියක් වගේ. ආයිමත් උපදිනවා කියන එක වෙන්නේ කොයි වගේද? ගිනි වෙලා තියෙන යකඩම් යකඩ ගිනියම් වෙලා තියෙන යකඩ ගුලියක් වගේ කියනවා. ගිනියම් වෙලා තියෙන යකඩ ගුලියක් අල්ලන්න කවුද කැමති? ඇස් පෙනෙන බුද්ධිමත් සිහිනුවණින් යුක්ත කිසි කෙනෙක් අල්ලනවද? ගිනියම් වෙච්ච යකඩ ගුලියක් නෙමෙයි. කොටින්ම මේ පොලිඟ කූරක්වත් අල්ලන්න කැමති වෙන්නේ නැහැ ඇයි පිච්චෙන බව දන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේ භවයේ අනිත් ස්වභාවය තේරුම් ගන්න කෙනත් එහෙමයි කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් භවය අනිත්‍ය කියලා තේරුම් ගත්තට පස්සේ ආයිමත් ඉපදීමක කිසි දවසක එල්ලෙන්නේ නැහැ. හරියට අර ගිනියම් වෙච්ච යකඩ ගුලිය අල්ලන්නේ නැහැ නෙමෙයි පැත්තවත් බලන්නේ නැහැ වගේ. ඒ වගේ මේ උතුම් රහතන් වහන්සේ විස්තර කරනවා ඉස්සර මං හිටියේ ඉස්සර මං හිටියා කියලා මට අදහසක් නැහැ. අනාගතේ මං ඉන්නවා කියලා මට අදහසකුත් නැහැ. ඇයි මේ ඔක්කොම දෘෂ්ටි. ඉස්සර මං හිටියද? ඉස්සර මං හිටියද? ඉස්සර මං මොන වගේ ඉන්න ඇද්ද? කොයි කොයි වගේ ලෝකවල ඉන්න ඇද්ද? මොන මොන වගේ ජීවිත ලබන්න ඇද්ද කියලා හිතෙන්නේ මොකද්ද? ආත්ම දෘෂ්ටියත් එක්ක. තේනවද? ඒතර අතීතෙට ගිහිල්ලා හරි අතීතය තුළ Taman ජීවත් වෙනවා. දැන් අපි ඔය පිරිස එකට එකතු වුණාට පස්සේ ඉස්සර වෙච්ච දේවල් කතා කරන්නේ නැද්ද? ඔයගොල්ලන්ට මතකද ඉස්සර අපි? කියලා විලා hina වෙවි කතා කරන්නේ. ඒතර අපි අතීතෙට ගිහිල්ලා හරි ජීවත් වෙනවා. තේනවද? එමෙත අනාගතේ පතන මම මෙහෙම මේක තමයි දැන් මගේ සැලැස්ම මම මෙහෙම කරනවා මෙහෙම කරනවා ළමයින්ට මෙහෙම කරනවා මෙයාට මෙහෙම උගන්වනවා මෙයා වසවල් රටට යවනවා අපි අසවල් පළාතෙන් ඉඩමක් කරා මේ විදිහේ ගයක් හදනවා අපි මේ විදිහේ ජීවිත ගත කරන එක අපි අනාගත ජීවිත පතනවා ඒ පතනවා කියන එක වැරදි නැහැ ඒ පතනවා කියන එක පෞකාරකමකුත් නෙමෙයි නමුත් ඒ තුලින් තමයි අපි අමාරු වැටෙන්නේ තේරෙනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කතා කරන්නේ සිහිය පිහිටුවාගෙන යන ගමනක්නේ සිහිය පිහිටුවාගෙන යන ගමනේදී මොනවා වුණත් මොනවා නොවුණත් මොනවා ලැබුණත් මොනවා නොලැබුණත් ඔහු ධර්මයේ සමග නම් ඒකේන ආරක්ෂිතයි ඒකේන සුරක්ෂිතයි උනාස් දේශනා කරන මෙහෙම ඉස්සර මං හිටියා කියලා මට අදහසක් නැහැ අනාගතේ මං ඉන්නවා කියලා මට අදහසකුත් නැහැ සකස් වෙන හැම දෙයක්ම වෙනස් වෙලා යනවා ඉතින් එවැනි දෙයක් මං අල්ලගන්නේ කාගේ කියලාද මේ සකස් වෙච්ච හැම දෙයක්ම වෙනස් වෙලා යනවා නම් ඒ වෙනස් වෙන දේ අල්ලගන්නේ මං කාට අයිති කියලාද? වරණු මේ බුද්ධිමත් ප්‍රකාශන. මේක නිසා මම වැළපෙන්නේ කුමක් අහිමි වෙනවටද? දැන් අපේ ජීවිතවල අපි අඬන්නේ නැද්ද? අඬපු අවස්ථා නැද්ද? අපි අඬන්නේ ඒ අඬපු අවස්ථාව අපිට යෙදිලා තියෙන්නේ අපිට යමක් අහිමි වීම නිසානේ. ඇයි ඒ අහිමි වෙච්ච දෙයක් නිසා අඬන්නේ? අහිමි වෙච්ච දෙයට තමන් උරුමකම් කියපු නිසා. එයා මගේ. අසවල් කෙනා මගේ. අසවල් දේ මගේ අසවල් දේ අපේ කියලා අපි මනසින් බැඳිලා ඉන්නවා. ඒ මනසින් ඇති කරගන්න බන්ධනයම තමයි අපි විනාශ කළා දාන්නේ. එහෙනම් එකක් පැහැදිලි මෙවැනි මේ ධර්මයක් තේරුම් ගන්න මොකක්ද ඕනේ? විශේෂ ප්‍රඥාවක් ඕනේ. දැන් අපිට එදිනදා ලෝකේ ජීවත් වෙන්න ප්‍රඥාවක් තියෙනවා. රස්සාව කරන්න ප්‍රඥාවක් තියෙනවා. පිරිසුදුකම ඇති කරගන්න පිළිවෙලට ජීවත් වෙන්න ප්‍රඥාවක් නැද්ද? ප්‍රඥාවක් තියෙනවා. වසංග තුලින් බේරෙන්නේ ප්‍රඥාවක් තියෙනවා. අපි ඒ ඒ කාරණාවලදී අපි හරියට පරිස්සම් වෙනවා, ආරක්ෂා වෙනවා. ඒ ආරක්ෂා වෙන්නේ අපිට එදිනදා ජීවිතයේදී තියෙන ප්‍රඥාව නිසා. නමුත් මේ බුදුරජාණන්සේගේ ධර්මයේ තුල කතා කරන්නේ එදිනදා ජීවිතයේදී අපිට උපකාරී වෙන ප්‍රඥාව විතරක් නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිට විශේෂ නුවණක් ඕනේ. ඒකට කියන ආර්ය පඤ්ඤා කියලා කියන ආර්ය ප්‍රඥාව කියලා කියනවා. ඒ ආර්ය ප්‍රඥාව තුළින් තමයි අපිට අනිත්‍ය අවබෝධ වෙන්නේ. දුක අවබෝධ වෙන්නේ. මේ හැම එකක්ම තමන්ගේ වසඟේ පවත්වන්නට බැහැයි කියන එක අවබෝධ වෙන්නේ ආර්ය ප්‍රඥාවෙන්. ඒ ආර්ය ප්‍රඥා තමයි බුදුරජාණන් වහන්සේට තිබ්බේ. ඒ ආර්ය ප්‍රඥා තමයි පසේ බුදුරජාණන් වහන්සේට තිබ්බේ. ඒ ආර්ය ප්‍රඥා තමයි රහතන් වහන්සේලාට තිබ්බේ. ඒ ආර්ය ප්‍රඥා තමයි මාර්ගඵලලාභීන් වහන්සේලා විසින් උපදවා ගත්තේ. මෙහි සඳහන් කරනවා මෙහෙම. පින්වත පැහැදිලිවම ජීවිතය කියන්නේ දුක පිණිස සකස් වෙච්ච දෙයක්මයි. මේ ජීවිතය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයක්. පැහැදිලිවම සකස් වෙච්ච දේවල් වල පැවැත්මක්. මේ සත්‍ය ඒ ආකාරයෙන්ම අවබෝධ වුණ කෙනා කිසිම බයක් ඇති කරගන්න නැතුව එයා භවයෙන් නිදහස් වෙනවා. දැන් මේ කාරණා කියන්නේ කාටද? මේ හොරමුලට කියන්නේ හොරු 500ක්. හොරු 500කට මේ පුංචි ස්වාමීන් වහන්සේ බණ කියනවනේ. නේද? වෙන කෙනෙක් නම් මොන බොරු කියයිද? නේද? කොච්චර අඬයිද වැළපෙයිද පැනලා දුවන්න හදයිද නමුත් මේ හොරු 500ට මේ ස්වාමින් වහන්සේ බණ කියනවා හැබැයි ඒ හොරුන්ටත් පිනක් තිබිලා තියෙන මොකද්ද ඒ කියලා දෙන දේ අහගෙන ඉන්න තරම් ඥානවන්තව තිබිලා තියෙනවා පින තිබ්බොත් මංකොල්ල කාලේ කාර්යයක් වෙලා හරි උපදිනවා තේනවද පින තිබ්බොත් පල් හොරෙක් වෙලා හරි උපදිනවා පින තිබ්බොත් අபிසාරිකාවක් වෙලා හරි උපදිනවා. බුදුරජාණන්සේගේ කාලේ ওই බණ කතාවල බලන්නකෝ හැමදෙනාම සිටවරු නෙමෙයි. හැමදෙනාම රජ කුලයේ අය නෙමෙයි. හැමදෙනාම මහා ප්‍රසිද්ධ පවුල්වල අය නෙමෙයි. හිඟන්නෝ නිවන් අවබෝධ කරලා තියෙනවා. දැන් සුප්පබුද්ධ කුට්ටි වගේ ගත්තොත් හිඟාකකා හිටියේ. බුදුබණ අහලා සෝවාන් වුණා. ඒතර විමලා, සිරිමා වගේ නේද? අபிසාරිකාවන් ගත්තොත් එහෙම ඒ අය මේ ඒ කියන්නේ වෘත්තියේ වෛශ්‍යාවන්. නිවන් අවබෝධ කළානේ. හරි පුදුමයිනේ. සුනීත වගේ අසරණ දරුවෝ ගත්තාම නේද? ඔය රාජ්‍යමාලා, කිසాగෝතමී, පටාචාරා අඟුලිමාල අපි නිතර කතා කරන කෙනෙක්. ජීවිතේ පුදුම විදිහේ විදෝපු අයනේ, වැටකාපු අයනේ, ජීවිතෙන් හොඳටම ගුටි කාපු අයනේ. ජීවිතෙන් ගුටි කාපු බැටකාපු ගොඩක් දෙනෙක් නිවන් දැකලා තියෙනවා. ඇයි ඒ? ඒ දුකම පාදක කරගත්තා තමන්ගේ ධර්මාභෝධයට. දැන් අපි දුක් විඳිනවා විඳිනවා විඳිනවා විඳිනවා. අපි දුක් විඳලා හිතනව නෑ. ඊළඟ මොහොතේ සැප ලැබේ. ජීවිත ආසාව වැඩි. ජීවිත ආසාව වැඩි වෙන්න හේතුව තමයි හිත සමාධිගත කරලා නෑ. වර්තමානයේ තුල සිල් රකින අය ඉන්න යම් පමණකින්. භාවනා කරන අය අඩුයි. භාවනා කළත් හිත එකඟ වෙච්ච අය අඩුයි. ඒක නිසා ප්‍රඥාව වැඩෙන්නේ සිල්වත් අය ඉන්නවා. භාවනා කරන අයත් ඉන්නවා. ප්‍රඥාව තමයි දියුණු කරගන්න ඕනේ. සිල් රැකිය යුත්තේ භාවනා කළ යුත්තේ ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිසයි. දැන් ඒතර මේ පුංචි ස්වාමීන් වහන්සේ මෙහෙම කියනකොට ඒ හොරු මෙහෙම කියනවා. මුනිදුනි. ඇත්තෙන්ම ඔබේ ගුරුවරයා කවුද? මේ විදිහට ශෝක නොවි ඉන්න ඔබට පුළුවන් උනේ කාගේ ධර්මයක් අහලාද? මං එකේ කියේ හොරු බුද්ධිමත් කියලා. ඒ හොරු අහනවා කාගේ බණක් අහලාද මේ විදිහට ඔබ වහන්සේ හිත හදාගත්තේ මේ පුංචි ඔබ වහන්සේ මේ විදිහට හිත දියුණු කළේ කාගේ ධර්මයකට කැමති වෙලාද කවුද ගුරුවරයා එතකොට මේ අදිමුත්ත ස්වාමීන් වහන්සේ පවසනවා මාගේ ගුරු දේවයන් වහන්සේ සියල්ල අවබෝධ කළ උත්තමයෙක් ලෝකේ ජයගත් කෙනෙක් උන්වහන්සේ හරීම කාරුණිකයි මහා කාරුණිකයි උන්වහන්සේ ਸਰවඥයි උන්වහන්සේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ තමයි මේ ලෝකයට අමා ධර්මයේ නම් වූ ඖෂධ බෙදන්නේ. බලන්නකො රහතන් වහන්සේගේ වචන. උන්වහන්සේ තමයි අමා ධර්මයේ නම් වූ ඖෂධ මේ ලෝකයට බෙදා හරින කෙනා. ඒ ඖෂධ පානය කරාට පස්සේ සියලු දුක් රෝගයන් අවසන් වෙලා ඒ අය අමා මහ නිවනටම පත් වෙනවා. හැම දුක් අවසන් කරන පරම ශ්‍රේෂ්ඨ වූ මේ ධර්මයේ ඒ බුදු ඒ බුදුරජුන් තමයි මට කියලා දුන්නේ. ඉතින් මං ඒ ධර්මයේ තුලට පැමිණුණා. මේ ශෝක රහිත ජීවිතය මට ලබා ගන්නට පුළුවන් වුණේ ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නිසාමයි. මහා ඉසියුරේක් වෙච්ච ඒ උතුම් බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ තුලින් මාව සදාටම দমনය කළා. දැන් විතර මේ විස්තර කියනවා අර හොරු ටිකක සම්පූර්ණයෙන් චිත්තසංතාන වෙනස් වුණා. එක්කෙනෙක් කෙල්ලුන්නේ නැහැ. දැන් අපි හිතමු මහා හොරා පැහැදුනා කියලා. අනිත් අය විවේචනය කරනවා දැන් අපේ සමාජ නම් එහෙමනේ. කුටු කුටු ගානව පස්සට වෙලා. ඇතැමිට මේ බණ යන අතරේ කුටු කුටු ගාලා විවේචනය කරනවා. පිරිසක් හොඳින් බණ අහනකොට අනිත් අය දෙන්න වෙන වෙනම කතා. දැන් ඒ හොරු 500න් කිසි කෙනෙක් හිත වෙනස් කරගත්තේ නැහැ. ඒ තරම් ඒ රහතන් වහන්සේගේ දේශනාව කොහොම තියෙන්නේ නැද්ද? රහතන් වහන්සේ දැන් එහෙම කරනකොට අර එක හොරෙක්වත් පැනලා ගියේ නෑනේ අහකට. හිත වෙනස් කරගත්තේ නෑනේ. ඒ වගේම අර හොරමුලේ නායකයා විවේචනය කළෙත් නෑ. අනේ මෙයා බණ අහා ඉන්නවා. අපි මේ බිලි පූජාව අපිට කරගන්න වෙන්නෙත් නැහැ. මේ බිස්නස් එකත් ගහලා යන වැඩක් තමයි කියලා එහෙම කිව්වෙත් නැහැ. හොරු 500ම බණ අහගෙන හිටියා. බණ අහගෙන ඉඳලා ඒ මහා හොරා කියනවා ඒ කොල්ලනේ. ඔය කඩුපොළු කිනිසි දුනු ඊතල ඔක්කොම වීසි කරපල්ලා. අපි කල්යාණ මිත්‍රයා කරගන්න ඕනේ. මේ වගේ කෙනෙක් වයි කියලා අර පුංචි ස්වාමීන් වහන්සේගේ පස්සේ ගියා. පස්සේ ගිහලා බුදුරජාණන් වහන්සේ මුණ ගැස්සුවා. ඒ හොරු 500 මහාන වුණා. ඒ හොරු 500ම උපසම්පදා වුණා. ඒ සිළු දෙනා වහන්සේලාම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා නමන රහතන් වහන්සේලා බවට පත් වුණා. දැන් බලන්නකෝ බුද්ධ කාලේ හොරෙක් වෙලා උපදින්න ලැබෙන්නේ පිනකට. තේරෙනවද? මේ විදිහට හොරු කී දෙනෙක් නිවන් දැක්කද? අද කාලේ අපි මේ සුදු ඇඳගෙන හිටියත්, කළු ඇඳගෙන හිටියත්, හැමේ පාට සුදු වුණත්, හැමේ පාට කළු වුණත්, ඉස්කෝලේ ගියත් ඉස්කෝලේ නොගියත් විශ්වවිද්‍යාලයේ ගියත් විශ්වවිද්‍යාලේ නොගියත් අපිට ලොකු තරාතිරම් තිබ්බත් අපිට ලොකු තරාතිරම් නොතිබ්බත් අපිට හිත සනසා ගන්න පුළුවන් එකම එක දෙයක් තියෙනවා මොකද්ද? තාමත් බුදුබණ ඇහෙනවා. එහෙනම් තාම ධර්මාබෝධයේ විනාශ වෙලා නැහැ. තාම ධර්මී මෙරලා නැහැ. ධම්මකායේ තියෙනවා. තේනවද? බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට බුදුරජාණන්සේගේ ධම්මකායේ පිරිනුවම් පාලා නැහැ තාම. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධම්ම කාය තුළින් බුදුරජාණන් වහන්සේ අපි දැක ගන්නට මහන්සි ගන්න ඕනේ. අනික මේක තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක්. සංසාර දුකින් අත්මිදිනවා කියන එක සමාජයේ තියෙන ගැටලුවක් නෙමෙයි. මේක පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත් කර ගන්න ඕනේ. දැන් මේ බණ කියන මම කල්පනා කරන්න ඕනේ සංසාර දුකින් අත්මිදිනවා කියන එක මගේ ප්‍රශ්නයක්. බණ කියලා ඔබ දැනුවත් කරන එක යුතුයකමක්. බුද්ධ ශ්‍රාවකෙකුට ඒක කරන්න ඕනේ. නමුත් ඔබ ඒක අවබෝධ කළාද අවබෝධ නොකළාද හොඳට බණ ඇහුවද බණ ඇහුවේ නැද්ද වටපිට බැලුවද ඒක මට අදාළ වෙන්නේ නැහැ ඇයි මම මේක ඔබට කරුණාවෙන් පවසන කෙනා විතරයි අවබෝධ කළ යුත්තා කවුද අවබෝධ කළ යුත්තා ඔබ ඔබමයි තම තමන්මයි ඉතින් ඒක නිසා අද අපි මේ ඉගෙන ගත්තේ උතුම් වූ රහතන් වහන්සේ නමක් වන අදිමුත්ත රහතන් වහන්සේගේ ජීවිතය අල්ලා බැඳිච්ච ඒ අපූර්ව කතා ප්‍රවෘත්තිය. ඉතින් ඒක නිසා අපි හැමදිනාටමත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැන හිත පහදවාගෙන ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේගේ ධම්මකායට নমස්කාර කරමින් අපි හැමදිනාටමත් උතුම් ප්‍රඥා ලෝකයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වන්නට මේ හැම පිනක්ම හේතු වාසනා වෙත්වා. පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියතුව සිට රට ජාතිය වෙනුවෙන් දිවි පුදා වසර 28ක් සම්පූර්ණ වන එන් ප්‍රියංකර සිල්වා මහතාගේ ආදරබර බිරිඳ පුතුණුවන් ඇතුළු පිරිස හල්මුල්ල වෙල්ලම්පිටිය ලිපිණේ පදිංචි වෙමින් අද මෙම පින්කමට දායකත්වයේගෙන කටයුතු කරන ලබනවා. ඉතින් පිනතුන් බලාපොරොත්තු මේ පින්කම සිද්ධ කරලා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතුව සිටියේදී රටදැය වෙනුවෙන් ද්විපුදා අවුරුදු 28ක් වන එන් ප්‍රියංකර සිල්වා මහතාට විශේෂ වශයෙන් මේ ධර්ම දානමය පින්කම ලෝකයට බෙදා දී එතුමාට පුණ්‍යානුමෝදනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට. ඉතින් රටදැය වෙනුවෙන් දිවිපිදු එන් ප්‍රියංකර සිල්වා සෙබලාට අපිත් සෙත්පතමු නිවන් සුව ප්‍රාර්ථනා කරමු එතුමාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට සංසාර දුකින් අත් මිදෙන්නට පරලෝක වශයෙන් මේ හැම පිනක්ම මහෝපකාරී වෙත්වා කියලා. එමෙන්නම පින්නතුන් නමින් අභාවයට පත්වන්නට යෙදුන සියලුම වර්ග પરම්පරාගත ඥාතීන් සාංශාරික ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ සෑම සිළු දෙනා නමින් අභාවයටපත් සියලුම ඥාතීන්ද මේ පින් පරලෝක වශයෙන් අනුමෝදන්ව සංසාර දුකින් අත මිදෙත්වා කියලා ඥාතීන්ට පින් දෙමු. ඒ වගේම පින්කමට සහභාගී වූ පවුල්වල සෑම සිළු දෙනාටම තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සිළු යහපත සිත ශාන්තිය සැනසෙල්ල වේවා හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අජිත් ගුණසේන මහතාට ඉක්මන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා කියලා ආශිර්වාද කරමින් දායකත්වය දරන්නේ අංක 192